අව්‍යාකතා ධම්මාති සද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා පින්නතුල්ලාට අපි කියලා දෙන්නේ කීටාගිරි සූත්‍රය ඇසුරු කරගෙන මේ කුසල ධර්ම අකුසල ධර්ම පිළිබඳව යම් කිසි අවබෝධයක් ලබා දෙන්නටයි අපි විශේෂයෙන් මේ කාලය තුල උත්සාහවන්ත වෙන්නේ. පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනවා. පින්නතුල දන්නව උන්වහන්සේ තරත බික්කවේ චාරිකං කියන බුද්ධ නියමය. මහණෙනි චාරිකාවේ වැඩම කරන්න. ඉතින් තථාගතයන් වහන්සේගේ දේශනාව අනුවම උන්වහන්සේත් নিরතුරුවම ධර්මචාරිකාවේ වඩිනවා. අවුරුද්දට මාස 8ක් විතර 7ක් 8ක් ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ ගන්ධනෞත්‍ය සාරා පින්නපාති වදමින් ධර්මයේ ලබා දෙමින් බොහෝ දෙනාට ධර්මයෙන් සංග්‍රහ කරනවා. ඉතින් මේ ගමන මේ චාරිකාව සමහර අවස්ථාවල උන්වහන්සේ තනියමත් වැඩම කරනවා. සමහර අවස්ථාවල විශේෂයෙන් බොහෝ සෙයින් භික්ෂු සංඝයා පිරිවරාගෙන තමයි බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩම කරන්නේ. ඉතින් එහෙම චාරිකාවේ වඩින අතරතුර දේශනා කරපු දේශනයක් තමයි කීටාගිරි සූත්‍රය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම චාරිකාවේ වඩිනකොට පින්නතුනේ අද කාලේ වගේ නෙවෙයි. අද කාලේ නම් අපි චාරිකාවක් යනකොට ඉඳනවා තැන් සකස් කරගෙන හැමදේම පිළිවෙල කරගෙන තමයි වඩින්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේලා බොහෝම අල්පේච්චයි. උන්වහන්සේලා චාරිකාව වදිනවා. ඒ අතරතුර රෑ බෝ වෙනකොට මොනෝhari වළං හදන තැනක් නැත්තම් පුංචි වන ලැබක්. ඒ වගේම පුංචි කන්දක් නැත්තම් ගල් ගුහාවක්. මේ වගේ තැනක තමයි භාග්‍යතුන් වහන්සේ රාත්‍රී කාලේ ගත කරන්නේ. ඉතින් මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ ඒ වගේ චාරිකාවේ වඩනකට රෑ බෝ වෙනකොට උන්වහන්සේ එක්තරා වැන ලැබක වික්ෂුන් වහන්සේලා සමග එදා රාත්‍රියේ ගත කළා. කීටාගිරි කියන ප්‍රදේශේ. ඉතින් මේ සූත්‍රයේ කීටාගිරි සූත්‍රය කියලා කියන්නේ ඒ කීටාගිරි ප්‍රදේශයේදී දේශනා කරපු නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ රාත්‍රී කාලේ වික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා. ඉතින් මේ සූත්‍ර දේශනාව බලනකොට තේරෙනවා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා මුල් කාලයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. මොකද උන්වහන්සේ මෙතනදී කරන අනුශාසනාව අනුසාරයෙන් තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන මුල්ම කාලේ තමයි මේ දේශනාව සිද්ධ වෙලා තියෙන්නේ. උන්වහන්සේ දා රාත්‍රී විතුන් වහන්සේලාට වදාරනවා මහණෙනි මම දානය වළඳන්නේ රාත්‍රී ආහාරයෙන් තොරව. රාත්‍රී ආහාරයෙන් තොරව දානය වළඳපුවාම හොඳට කායික ශක්තියක් ඇති වෙනවා. නිරෝගී සමය ඇති වෙනවා. භාවනා කරගන්න පහසු විවේකී පැත්තක ලොකු දෙයක්. අල්පේච්ඡතාදී ගුණ හොඳට වැඩෙනවා. ඒ වගේම භ්‍රමචරියාවක් ආරක්ෂා කරන කෙනෙකුට බොහෝම හොඳ දෙයක් තමයි රාත්‍රී වේල හැර දාන වෙන දීම. එතකොට පින්නතුන් මේ අත්තන් හිතෙනවා ඉතින් කොහොමත් භික්ෂුන් වහන්සේලා රාත්‍රියට වළඳන්නේ නැහැ කියලා මේ පින්නතුල හිතනවා. ඉතින් මේකයි 아무තුවෙන් අවවාද කළේ කියලා හිතන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි කිව්වේ මේ දේශනාව ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා මුල් වකවානුවේ තමයි දේශනා කරලා තියෙන්නේ. මොකද මේ බුද්ධ ශාසනයේ ශික්ෂාපද පැනෙව්වේ උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙලා අවුරුදු 20ක් යාට පස්සේ. එහෙනම් 20කට කලින් තමයි මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් මුල් කාලේ භික්ෂුන් වහන්සේලා රැයටත් සමහර භික්ෂුන් වහන්සේ පින්න පාති වටිනවා. මොකද එහෙම ශිකපදයක් තිබුණේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන ශික්ෂාපද පැනවීමක් නෙවෙයි කළේ. උන්වහන්සේ වදාළ මහණෙනි මම දානේ වළඳන්නේ රාත්‍රී ආහාරයෙන් තොරව. ඉතින් මේ නමලටත් මේක හොඳයි ජීවිතයට ගලප ගන්න. ඒක ශික්ෂාපදයක් නෙවෙයි කැමතිනම් පුළුවන් කියන එක තමයි උන්වහන්සේ දේශනා කළේ. ඉතින් ශ්‍රද්ධාවන්ත බිත්තුන් වහන්සේලා මේ වගේ අනුශාසනාවක් ඇහෙනකම් බලා ඉන්න ජීවිතයට ගලප ගන්න. මේ ස්වාමීන් වහන්සේලා අනේ භාගතුන් වහන්සේ ලොකු දෙයක් අපට ඒ දේ කියලා දීපු එක කියලා බොහෝම ශ්‍රද්ධාවෙන් ඒක බාරගත්තා. පහවදා පින් තුනේ වික්ෂුන් වහන්සේලා දැන් පින්නපාතේ වැඩම කළා වේරංගා නුවරට. එක එක ස්වාමීන් වහන්සේලා එක එක පාරවල් වල දැන් පින්නපාතේ වඩිනවා. මේ වෙනකොට වේරංජා නුවර කීටාගිරි නුවර පින්නතුනි ස්වාමින් වහන්සේලා දෙනම විහාරස්ථාන පුංචි ආවාසයක් හදාගෙන මේ වේරංජා නුවර කීටාගිරි නුවර වාසය කළා. ඒක හැබැයි මේ බිතුන් වහන්සේලා දෙනම බොහොම පිරිහිච්ච බිතුන් වහන්සේලා දෙනම. ඒ කියන්නේ ගිහි ආකල්ප තිබුණේ. කුල දූෂක ස්වාමීන් වහන්සේලා දෙනමක්. ඒ කියන්නේ ගිහි ආකල්ප අන්‍යෝමේ ආකප්පෝ කියන ආකල්ප තිබුණේ නැහැ. වෙනම ආකල්පයකින් නෙවෙයි ජීවත් වුනේ පැවිද්දා කියලා කියන්නේ හොඳ ආකල්පයකින් ජීවත් වෙන්න එපේ. එහෙම ජීවත් වුනේ නැහැ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා දෙනම ගිහිව වගේ. ඒ කියන්නේ ගිහවල් වලට යනවා, මල් පැලෙILL ගන්නවා. ඉතින් පාරේ හම්බුනාම හැමෝත් එක්කම හයියෙන් hina වෙලා කතා කරනවා. නානතොටකින් යනකොට ආනානවද කියලා අහන. ඒ කියන්නේ ගිහි ආකල්ප තිබුණේ. දැන් මේ සීලවන්ත ස්වාමීන් වහන්සේලා කීටාගිරිය පින්නපාතේ වඩිනකොට ඒ නගරේ මිනිස්සු hina වෙන්න පටන් ගත්තා. මේ හාමුදුරුවරු ලෙඩ වගේ බිම් බලාගෙන යනවා. අපේ මෙහි ඉන්න කීටාගිරීන් අස්සදි පුනබ්බසුක කියන ස්වාමීන් වහන්සේලා දෙනම නම් හරි හොඳයි. අපිත් එක hina වෙනවා, කතා කරනවා. ඒ වගේම උන්වහන්සේලා හරිම සුවදශීලී. බලන්න මේ ආශ්‍රයක හැටි. මේගොල්ලෝ පැහැදුනේ අර නොහික්මිච්ච බිච්චුන් වහන්සේලාට. අර ශික්ෂණයක් තියෙන සීලවන්ත ස්වාමීන් වහන්සේලා බිම් බලාගෙන පින්ඩපාතේ වඩිනකොට දොස් කියන්න පටන් ගත්තා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා ආගන්තුක ස්වාමීන් වහන්සේලා දැනගත්තා මේ කීටාගිරිය තව භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඉතින් මේ පන්සල හොයාගෙන ගියා. ගිහිල්ලා තින් මේ අස්සජී පුනබ්බසුක කියන භික්ෂුන් වහන්සේලා දෙන මෙහිදී මතක් කළා භාගතුන් වහන්සේ මේ වනලැබක මේ වේරන් මේ කීටාගිරියේ වැඩ ඉන්නවා. දන්නවද කියලා මම දන්නේ නැහැ කිව්වා. ඉතින් ටිකක් කතා කරගෙන ඉඳලා මේ ස්වාමීන් වහන්සේලා කියනවා ඊ රාත්‍රී භාගතුන් වහන්සේ අපට ලොකු අනුශාසනාවක් කළා. ඒ අනුශාසනාව අපි වහන්සේලා දෙනමටත් මතක් කරන්නම්. මේ රාත්‍රී ආහාරය ගැනීම ආදීනවන් වහන්සේ වදාලා. රාත්‍රී ආහාරය ගන්න නැත්නම් ධර්මචර්යාවට හොඳයි භාවනා කරගන්න පහසුයි. ඒ වගේම අල්පේච්ඡතාදී ගුණ දියුණු වෙනවා. ඒ නිසා ඊටාම වටිනා දෙයක් තමයි මේ රාත්‍රී ආහාරය නොවැළඳීම. ඒ නිසා ඔබ වහන්සේලා පුළුවන් නම් මේක ජීවිතයට ගලප ගන්න. ඒ වෙලාවේ න්‍යාසජි පුනබ්බතක භික්ෂුන් වහන්සේලා කියන නෑ නෑ ඌක අපට අදාළ නෑ. ඔය කියන සියලු ආනිසංස ලබන්න පුළුවන් අපිට බඩගිනි වෙච්ච වෙලාවට කෑම අරගෙන. ඒ නිසා ඕක අපේ ජීවිතයට අපි ගලප ගන්න නෑ කිව්වා. පුන පුනා අර සද්ධාවන්ත භික්ෂුන් වහන්සේලා කිව්ව මේක එහෙම කියන්න එපා. මේක බුද්ධ වචනේ. මේක ජීවිතයට ගලප ගන්න කියලා. පිළිගත්තේම නැහැ. අන්තිමට මොකද වුනේ? අර සදහැවත් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළා ස්වාමීනි මේ ප්‍රදේශයේ ඉන්නවා නොහික්මුණු භික්ෂුන් වහන්සේලා දෙනමක්. කීටාගිරි වාසී භික්ෂුන් වහන්සේලා දෙනමක්. අද වුණත් අපේ ඔය සංඝයා අතර කොහේ හරි තැනක පන්සලක් හරි මොනවා හරි තැනක් පිරිහිලා තියෙනවා නම් අදත් අපේ ස්වාමීන් වහන්සේලා කියන්නේ අපෝ එතන කීටාගිරිය වගේ කියලා තමයි කියන්නේ. ඒ අස්ත්‍රජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා දෙනම නිසා. ඉතින් මේ දෙනම මේක පිළිගත්තේ නැහැ කියලා අර භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා දෙනම තින් කියන්නේ උන්වහන්සේ භාගතුන් වහන්සේ වඳින්න වන්දනා කරන්න ආවම බුදුරජාණන් වහන්සේ හෝ සබෑද මහණෙනි මේ කියන කතාව. එහෙමයි භාගතුන් වහන්සේ කියලා තින් මොකද බොරු කියන්න බෑනේ. ඒක පිළිගත්තා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ අද මේ පින්නතුල්ලාට බොහෝම ප්‍රයෝජනවත් මේ දේශනාව සිද්ධ කළේ. බුදුරජාණන් වහන්සේ වදාහරනවා මහණෙනි මේ ලෝකේ මිනිස්යන් සැප විඳිනවා. සැප විඳිනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා කියලා මම දේශනාවක් කළා මතකද කියලා හෙව්වා. වික්ෂුන් වහන්සේලා කීප වතාවක් මේක හිතලා කල්පනා කළා මේක ගැන හොඳට යෝනිසෝ මනසිකාරයෙන් බලනකව භාගතුන් වහන්සේ එහෙම දේශනාවක් අපිට මතක නෑනේ. හරියට හරි මහණෙනි මම එහෙම දේශනාවක් කළේ නෑ. එහෙනම් මෙහෙම දේශනාවක් මතකද කියලා හෙව්වා. කොහොමද? මේ ලෝකයේ තියෙන මිනිස්සු සැප විඳිනවා. සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. මතකද කියලා. එහෙමයි භාගතුන් හතර අපිට මතකයි කිව්වා. එහෙම දේශනාවක් නම් මතකයි කිව්වා. මොකද්ද? සමහර සැප තියෙනවා, ඇතැම් සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම ඇතැම් සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. මතකද කියලා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ මතකයි කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारण ඇතැම් සමහර දුක් තියෙනවා මේ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. මතකද කියලා මතකයි කිව්වා. ඊළඟට ඇහුවා සමහර දුක් තියෙනවා. ඒ දුක් විඳින්න ගියාම කුසල් වැඩෙනවා. අකුසල් පිරිහෙනවා. මතකද කියලා ඇහුවා. එහෙමයි කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකයේ තියෙන සමහර මධ්‍යස්ථ වේදනා. උපේක්ෂා වේදනා තියෙනවා. ඒ වේදනා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒව විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. පින්නතුනේ අපි මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් බලන්න පින්නතුරට මේ කාරණා හයම මතකයි. සමහර සැප තියෙනවා ඒවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. සමහර සැප තියෙනවා. ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා. අකුසල් පිරිහිලා යනවා. සමහර දුක් තියෙනවා. ඒ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහෙනවා. සමහර දුක් තියෙනවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා. අකුසල් පිරිහෙනවා. සමහර මධ්‍යස්ථ වේදනා තියෙන විඳින්න ගියාම කුසල් වැඩෙනවා සමහර මධ්‍යස්ථ වේදනා තිනව විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. සමහර මධ්‍යස්ථ වේදනා තිනව විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. දැන් පින්නතුනි අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ සැප දුක කියන එක. නැත්තම් මේ දේශනාව අපට තේරුම් ගන්න බැරුව යනවා. මොකද්ද මේ සැප කියලා කියන්නේ? මොකද්ද දුක් කියලා කියන්නේ? කවුරුත් සැපයට කැමති. දුකට අකමැති. හැබැයි අපි කැමති වෙන දේ වගේම තමයි අකමැති වෙන දේත් අපට ලැබෙනවා. එතකොට සාමාන්‍යයෙන් පුජ්‍යලයක් වුණාම සැපත් විඳිනවා, දුකුත් විඳිනවා, මධ්‍යස්ථ වේදනාත් විඳිනවා. එතකොට සැප දුක කියන එක අපි තේරුම් ගත්තොත් සැප කියලා කියන්නේ මේ භෞතික දේවල් ගොඩාක් තියෙන එක නෙවෙයි. ඒ කියන්නේ මිල මුදල්, ගෙවල් දොරවල්, යාන වාහන, ඕවා තිබීමම සැප කියලා කියන්න බෑ. සැප කියලා කියන්නේ පින්නතුනි අපේ මේ පංචේන්ද්‍රයන් තියෙනවානේ. නැත්තම් ආධ්‍යාත්මික ආයතන හය. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව ඊළඟට මේ කය. අපි පංචේන්ද්‍රයන් විතරක් ගමු. ඒතර මේ පංච ඉන්ද්‍රයන්ට ගෝචර වන දේවල් තමයි ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, හිතට තියෙන අරමුණු. එතකොට මේක සාමාන්‍යයෙන් මේ ආධ්‍යාත්මික ආයතනන් බාහිර ආයතන ගෝචර. ඒකයි ගෝචර රූප කියලා කියන්නේ. එතකොට මේ ඉන්ද්‍රියන්ට අපි කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙනවා නම් අන්න ඒක සැපයි. මේ ඉන්ද්‍රයන්ටම අපි අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ ලැබෙනවා නම් ඔන්න දුකයි. දුකයි සැපයි කියන එක අපිට දැන් තේරෙනව නේද? මේ ඉන්ද්‍රයන්ට අපි කැමති ආස්වාද ජනක රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ ලැබෙනවා නම් සැපයි මේ ඉන්ද්‍රියන්ටම අපි අකමැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබෙනවා නම් දුකයි එතකොට පිළිතුරේ ඕක තමයි දුක සැප කියලා කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛේ ලෝකේ පතිත්තිතෝ මේ ලෝකේම පවතින දුකේ කියන එක අපි තේරුම් ගන්න ඕන. එතකොට දැන් බලන්න සැප කියන එක තේරෙනව නේද? සැප කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන්ට අපි කැමති ආස්වාද ජනක දේවල් ලැබීම සැපයි. එතකොට දැන් මේ සැප එකයි මෙතන කිව්වේ ඇතැම් සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. ඔන්න. එතකොට දැන් බලන්න පුළුවන් අපේ ජීවිතවල අපි සැප විඳිනකොට කුසල්ද වැඩෙන්නේ අකුසල්ද වැඩෙන්නේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළේ සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. මොනවද ඒ සැප? ඒ සැප තමයි පින්නතුණි. දැන් බලන්න සමහරු සැප බලාපොරොත්තුෙන් සත්තු මරනවා. දැන් විනෝදාංශයට සත්තු මරන්නේ නේද? Taman කැමති දෙයක් කරනවා. සැප බලාපොරොත්තුෙන් සත්තු මරනවා. මාළු බානවා, සත්තුන්ට හිංසා කරනවා, ඉලක්කයට වෙඩි තියනවා, දඩේම යනවා. එතකොට බලන්න පින්නතුනි මෙයා කැමති දෙයක් නිසා ආස්වාද ජනක දෙයක් නිසා මේක ඉතින් අපි හිතමුකෝ සැපක් කියලා. හැබැයි මේ සැපේ විඳිනකොට මොනවද වැඩෙන්නේ? අකුසල් වැඩෙනවා, කුසලේ පිරිහිලා යනවා. ඊළඟට ඊළඟට දැන් බලන්න සැප බලාපොරොත්තුෙන් හොරකම් කරනවා. දැන් ඔය සැප ඉලක්ක කරගන්නේ මිනිස්සු හොරකම් කරන්නේ. එතකොට බලන්න සැප අපේක්ෂාවෙන් හොරකම් කරනවා අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. ඊළඟට తాවකාලික සැපේ తాවකාලික සැපේ වෙනුවෙන් කාමයේ වර්ධ හැසිරෙනවා මොකද වෙන්නේ අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යන සැපක් විඳින්න පුළුවන්. අර තුවාලයක් අහනවා වගේ. හැබැයි වැඩෙන්නේ අකුසල් පිරිහිලා යන්නේ කුසල්. ඊළඟට සැප බලාපොරොත්තුෙන් පින්නතුණු මිනිස්සු බොරු කියන්නේ නැද්ද? කොච්චර මිනිස්සු විනෝදාංශයට වගේ බොරු කියනවා සැපේට. අකුසල් වැඩෙනවා කුසල් පිරිහිනවා. සැප බලාපොරොත්තුෙන් කේලාම් කියනවා, පරුස වචන, හිස් වචන කියනවා. අකුසල් වැඩෙනවා කුසල් පිරිහිනවා. මත් වතුර බොනවා සමහරු සැපේට. වැඩෙන්නේ අකුසල් පිරීලා යන කුසල්. එතකොට බලන්න තව කොච්චරනම් දේවල් සැප අපේක්ෂාවෙන් අපි කරනවද? වැඩෙන්නේ පින්නතුනේ අකුසල්. දැන් බලන්න වැඩි වුණ නෑ. සැප අපේක්ෂාවෙන් දැන් අපිට අපි ආස්වාද ජනක දේවල් මේ ඇහෙන් ලස්සන රූප කනෙන් අපි කැමති ශබ්ද නාසයට කැමති සුවඳ දිවට කැමති රස කයට කැමති පහස අපි විඳිනවා කියලා කියන්නේ පින්නතුනේ ඒක කුසල විපාකයක් නිසා තමයි අපට ලැබෙන්නේ. හැබැයි ධර්මයක් නැති කෙනෙකුට යෝනිසෝ මනසිකාරයක් නැති කෙනෙකුට ඒවා ඒ සැප විඳිනකොට පින්නතුනේ වැඩෙන්නේ අකුසල්. ඒ ලෝභයෙන් වැඩෙන්නේ. ලෝභයයි වැඩෙන්නේ. එතකොට බලන්න අතීත සංසාරේ අපට මේ කියන ආස්වාද ජනක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබෙන නිකන් නෙවෙයි හේතුවක් නිසා සංසාරේ කරගත්ත කුසල විපාකයක් නිසා නේව ලැබෙන්නේ හැබැයි වර්තමාන ජීවිතේ එකතු වෙන්නේ මොනවද අකුසල් නේද අන්න ඒවට තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ ලෝකේ සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහේ දේශනාවක් කළේ? දැන් අර අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා ඒ මොහොතට ලැබෙන සැප ගැන කල්පනා කරලා. දැන් බඩගින්නක් කෙනෙකුට මොන හරි දෙයක් කනකොට තියෙන සැපයක් තියෙනවානේ. ඒ සැපේ ගැන විතරක් හිතලා ධර්මයේ බැහැර කරා. අන්න එහෙම අයට උන්වහන්සේ වදාලා ඒ සැපේ විඳිනවා තමයි හැබැයි වැඩෙන්නේ මොනවද? අකුසල් පිරිහිලා යන්නේ මොනවද? කුසල්. කුසලයේ කියන එක පිරිහිලා යනවා. එතකොට දැන් පින්නතුලට තේරෙනවා සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා කියන කතාව. එහෙමනම් අපි දැන් මෙතනින් තේරුම් ගන්න ඕනේ අපිට ඉතින් සැප විඳිනවා තමයි. හැම වෙලේම කල්පනා කරන්න ඕන මොන සැපේ වින්දත් අකුසල් වැඩෙනවා නම් ඒ සැපේ ඉඳලා වැඩක් නැහැ. මොකද එකතු වෙන්නේ මහා භයානක අකුසල. ඉතින් අකුසලයේ කියලා කියන්නේ ලෝභ දේශ මෝහ මුල් වෙලා කිරෙන දේවල්නේ. ඉතින් එහෙමනම් පින්නතුනේ දැන් අපි පළවෙනි කාරණේ තේරුම් ගත්තා. ඔය සැපක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අකුසල් වැඩෙන්නේ කුසල් පිරිහිලා යන්නේ. ඊළඟට සමහර සැප තියෙනවා. මේ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඒත් එහෙම සැපක් තියෙනවා. ඒ සැප විඳලා කමන්නේ නැහැ කියනවා. ඒ කුසල් වැඩෙන්නේ අකුසල් පිරිහෙන්නේ. මොනවද ඒ සැප? දැන් බලන්න පින්නතුනි සමහර අය දම් දෙනවා සතුටට. ඉතින් ඒ සතුට වින්දට මොකද? කොච්චර මිනිස්සු දම් දීලා සතුට වෙනවද? කොහොමද? කාපු දෙයට වඩා දීපු දෙයින් පින්නතුනේ සතුටක් තියෙන්නේ අපි කොච්චර දේවල් කාලා තියෙනවා. නමුත් කාපු දේ පිළිබඳව මහ ලොකු තෘප්තියක් නැහැ අපිට. හැබැයි දීපු දේ පිළිබඳව අපට මහා සැපයක් තියෙනවා. එතකොට බලන්න සමහර අය දන් දීලා සැප විඳිනවා. ඒ කැපවින්දට කමන්නේ කුසල් වැඩෙන්නේ. අකුසල් පිරෙන්නේ. ඊළඟට දැන් තා සමහර බලන්න බණ අහන්න කැමති අය බණ අහලා ඒවා සිහි කර කර සතුට වෙනවා. සමහරුන්ට නිකන් අමුතු සතුටක් තියෙන්නේ. බණ අහපුවාම. ශෝක් බණක් ඇහුවා හොඳ බණක් ඇහුවා. අද දවසට බණ හතරක් ඇහුවා. මිනිස්සු කියනවා. සතුටෙන් කියන්නේ ඒකෙන් සැපක් නිදිනවා. ඒ සැප වින්දට කමන්නේ නැහැ. ඒකෙන් කුසල් වැඩෙන්නේ අකුසල් පිරිහිලා යනවා. දැන් බලන්න සමහර අය සිල් ආරක්ෂා කරලා කොච්චර සතුට වෙනවද? සමහරු ඒකම පින්නතුනේ පුදුම සතුටකට තියාගෙන සන්තෝෂෙන් ජීවත් වෙනවා. අනේ මගේ මේ ජීවිත කාලේ මම මధుරයක් මරලා නැහැ කියලා සතුට වෙන්නේ නැද්ද? සතුට වෙනවා. මං හොරකමක් කළා නැහැ. හ්ම්? කාමයේ වර්ධව හැසිරීමක් ගැන හිතලවත් නැහැ. බොරු කියලා නැහැ, මත්තර බීලා නැහැ, මම මේ මේ දේවල් කළා නැහැ කියලා මිනිස්සු කොච්චරවත් ඉන්නේ? සතුට වෙන අය ඉන්නවා. ඉතින් සතුට කොච්චර වටිනවද? අනිත් සතුට වගේ නෙවෙයි. සාමාන්‍යයෙන් ওই පංචකාමයේ පිනවලා ලබන සැප සන්තෝෂයක ඒ මොහොතම ඉවරයි. ඒක හීනයක් වගේනේ. නමුත් මේ ලබන සන්තෝෂය හැමදාම ජීවිතේ තියෙනවා. ඔය සිල් රැකලා සිල් ආරක්ෂා කරලා තමන් ඇති කරගන්න සන්තෝෂය පුදුම සතුටක්. ඒක මෙලවටත් හොඳයි, පරලොවටත් හොඳයි. ඉතින් එහෙම සතුට වෙන සතුට කමන්නේ කුසල් වැඩෙන්නේ. අකුසල් පිරිහිලා යනවා. ඊළඟට බලන්න පින්නතුනේ භාවනා කරලා මිනිස්සු සතුට වෙනවා. දැන් කෙනෙකුට නීවරණ ධර්මයටපත් වුනහම කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ ඔක්කොම සමත භාවනාව තුළ යටපත් වෙනවා. ඉතින් ඊළඟට පුදුම සන්තෝෂයක් තියෙනවා. සමහරුන්ට ඒ පරයන්කේ ගහන්න නැතුව ඉන්නම බෑ. සාමාන්‍ය ධ්‍යාන සැපේ කියලා කියන්නේ නිකල සැපේ කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයිනේ. ඒක මහා සැපයක්. කියා නිම කරන්න බැරි තරම් සැපයක් ඒක. එතකොට බලන්න ඒ සැපේ වින්දට කමන්නේ මොකද භාවනාවෙන් සැපයක් ලැබෙනවා තමයි. නීවරණයටපත් වීමෙන්, සිත සමාධිමත් වීමෙන් පුදුමාකාර සන්තෝෂයක් සතුටක් ලැබෙන්නේ. ඒ සැප විඳින්න කියනවා. මොකද ඒ සැප වින්දට කමන්නේ ඒකෙන් වැඩෙන්නේ මොනවද? කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. එහෙම සැපක් තියෙනවා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළන්නේ සමහර දුක් තියෙනවා. ඒ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙන්නේ. කුසල් පිරිහිලා යන්නේ. දැන් බලන්න සමහරු දුක් විඳිනවා පුදුම විදිහට. දුක් විඳින්නේ මොකටද? සත්තු මරන්න. විඳින්නේ දුක. එකතු වෙන්නේ තපස. සමහරු හොරකම් කරනවා දුක් විඳගෙන. විඳින්නේ දුක. ඉරේ විලංගු වැටෙනවා ආයෙනවා ආයෙ හොරකම් කරනවා දුක් විඳ විඳ අකුසල දැස් කරනවා. සමහරු දුක් විඳ විඳ පින්නතුනි කාමයේ වර්ධ හැසිරෙනවා. විඳින්නේ දුකක් වැඩෙන්නේ අකුසල. දුක් විඳ විඳ බොරු කියනවා. සමහර මහා අසහනෙන් කාර්යව දුක් විඳ විඳ බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන කියනවා. වැඩෙන්නේ අකුසල. විඳින්නේ දුකක් ඉතින්. ඊළඟට සමහරව මත් වතුර බොනවා, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒවා වගේ මහා දුකක් විඳිනවා. වැඩෙන්නේ අකුසල. පිරිහිලා යන්නේ මොනවද? කුසල. එහෙමනම් ඒ කාරණේ පින්නතුන්ට පැහැදිලි. දැන් අද ගොඩාක් අය ඉන්නවා මේ සමාජේ දුක් විඳ විඳ අකුසල් කරන අය ඉන්නවා. නැත්තේ නෑ. විඳින්නේ මහ දුකක්. එකතු කරගන්නෙත් මොනවද? ජීවිතයේ ඒකාන්තයෙන්ම අකුසල් තමයි එකතු කරගන්නේ. ඊළඟට සමහර දුක් තියෙනවා ඒ දුක් විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිනවා. එහෙම දුක් නම් හොඳට කමන්නේ ඔන්න. මොනවද ඒ දුක්? දැන් බලන්න පින්නතුනේ සමහර දුක් තියෙනවානේ. ඒ දුක් විඳින්න ගියාම කුසල් වැඩෙන්නේ. අකුසල් පිරිහිලා යනවා. දැන් බලන්න සමහරුත් මේ පන්සිල් උනත් ආරක්ෂා කරගන්නවානේ බොහොම දුකසේ. ඒකෙන් කියන්නේ හරි අමාරුයි. නමුත් එයාට ඒකෙන් කුසලයක් වැඩෙනවා. අකුසල් පිරිහිලා යනවා. සමහර දුක් විඳගෙන දන් දෙනවා. කොච්චර අමාරුවෙන් තමා නොකා දන් දෙන මිනිස්සු නැද්ද මේ රටේ? ඉන්නවා. තමන් මේ කැඳ ටිකකින් යපිනවා, ස්කෝතුවකින් යපිනවා. එහෙම යපිලා ප්‍රණීත දන් දෙන මිනිස්සු කොච්චර ඉන්නවද මේ රටේ? අන්න බලන්න. දුක් විඳිනවා. දුක් විඳට වැඩෙන්නේ මොනවද? කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. ඒතර දුක් විඳිනවා දැන් මොකක් ප්‍රතිපදා බලන්න. දැන් අපි තුන් වික්ෂුන් වහන්සේ නමක් පින්නතුනි පුදුම විදිහට දුතාංග ධර්ම සම්පූර්ණ කරන දුක් විඳගෙන ඒ කියන්නේ ඈත ගමකට පින්න පාත යනවා පාංශ කුලසුරු දරනවා එක වේලක් වළඳනවා ඊළඟට ගල්ලිනක ජීවත් වෙනවා හැම එකෙත් නම් බැලු බැලමට කෙනෙකුට පේනවා තියෙන දුකක් හැබැයි මොනවද වැඩෙන්නේ හැබැයි උන්වහන්සේට නම් පැවිදි සැප ලැබෙනවා අපි හිතමුකෝ දුකක් විඳිනවයි කියලා. ඒ විඳත් වැඩෙන්නේ මොනවද? කුසල් වැඩෙනවා. අකුසල් පිරිහිලා යනවා. එතකොට පින්නතුලට තේරෙනවා දුක් විඳා කියලාම කුසල් වැඩෙන්නේ නැහැ. දැන් බලන්නකො ප්‍රතිපදාවසෙන් සමහර දුක් දුක් විඳිනවනේ. දැන් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ කොච්චර මිනිස්සු ශරීර දුක් දුන්නද? දැන් භාගතුන් බෝසතරන් වහන්සේ පවා දුෂ්කර ක්‍රියා කළානේ. ඒකේ 아무තු ප්‍රතිඵලයක් නැහැ. දැන් බලන්න ඔය නිකාන්තනාත පුත්තලා වගේ අය පුදුම විදිහට නිකාන්තයෝ දුක් දෙනවා ශරීරයට. ඒ කියන්නේ වස්ත්‍ර අඳින්නේ ජීවිත කාලේ පවා හැම ඉන්නවා. ඉතින් වැඩෙන්නේ මොනවද? අකුසල් තමයි දුක් විඳකට වැඩක් නැහැ. දැන් බලන්න සමහරු වෘත සමාදන් වෙනවා. ඒ කෘත සමාදන් වෙනවනේ ගෝත සුනක උත කියන්නේ මිනිස්සෙක් වශයෙන් ඉඳගෙන බල්ලෙක් වගේ රඟපානවා. ඒ කියන්නේ රඟපානවා කියන්නේ බල්ලා විදිහටම හැසිරෙනවා. බල්ලා වගේ යන්නේ ඉන්නේ. අතක් තිබ්බට කන්නේ බල්ලා වගේ කටින්ම කන්නේ. බල්ලා වගේම තමයි හැසිරෙන රටාව. එයා හිතන්නේ එක ප්‍රතිපත්තියක් කියලා. ඒ නිසා කොච්චර දුකක් විඳිනවද බලන්න. දැන් ගෝවුත සමාදන් වුණාම හරකෙක් වගේ ඉන්නේ. හරක වගේම එතනම කනවා, එතනම මල පහ කරගන්නවා, එතනම ඉන්නවා. එයා හිතන්නේ මේක ලොකු ප්‍රතිපත්තියක්. ඔච්චර දුකක්ද බලන්න. විඳින්නේ දුකක් වැඩෙන්නේ අකුසල්. එතකොට මේ දුක් විඳීම තුළ ඔය විදිහටම කුසල් වැඩෙන දුක් විඳීමක් තියෙනවා. ඒක දැන් අපි මතක් කරා පින්නතුලට. කියන්නේ අමාරුවෙන් දුක් විඳගෙන දන් දෙනවා. මේකෙන් කුසල් වැඩෙනවා. දුක් විඳගෙන සිල් රකින්නවා නම් මේකෙන් කුසල් වැඩෙනවා. දුක් විඳගෙන ප්‍රතිපත්ති පුරනවා නම් භාවනා කරන එක කුසලයක්මයි වැඩෙන්නේ. දුක් විඳගෙන දුතහංග ධර්ම සම්පූර්ණ කරනවා නම් එතන වැඩෙන්නේ කුසල. පිරිහිලා යන්නේ අකුසල. එතකොට දැන් මේ පින්නතුණාට මේකත් පැහැදිලි. මේ කාරණා දෙකම දැන් පැහැදිලි. අතරම දෙකක් වරන්දර කාරණා හතරක් තියෙනවා. මොනවද? සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහෙනවා කියන කතාවත් ඊළඟට සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා කියන මේ අවස්ථා හතර. ඊළඟට පින්නතුනේ සමහර දුක් තියෙනවා ඒ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිනවා කියන කතාව. සමහර දුක් තියෙනවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිනවා කියන මේ අවස්ථාවක්. එහෙමනම් පින්නතුනේ දැන් පින්නතුලට මේ කාරණ හතර නැත්තම් කාරණ හත හැටියට ගන්නත් පුළුවන් මේවා පැහැදිලි වුණා. ඊළඟට සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා ඒවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. ඒ තමයි දැන් සමහර මධ්‍යස්ථ වේදනා කියලා කිව්වම මේ සැපයි දුකයි දෙකම නෑ කියන එකනේ. අමුතු සැපයක් විඳින්නෙත් නෑ අමුතු දුකක් විඳින්නෙත් නෑ. අපි දැන් කාටත් තේරෙන විදිහට මෙහෙම කියමු කෙනෙක් වැරදි කරන්නේ හැබැයි වැරදි කරන්නේ එයා පන්සලකට යන්නේ දානයක් එහෙම දෙන්නේ නැහැ. හැබැයි කිසි කෙනෙකුට හානියක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා ඔය වැරදි කරන අය තමයි පන්සල් වල යන්නේ. ඔයගේ වැඩ කරන්නේ අපි එහෙම කාටවත් වරදක් නෑ කියලා කිසි දෙයක් කරන්නේ නැතුව මධ්‍යස්ථ වෙනවා කියලා කියමුකෝ. හැබැයි එයාට වැඩෙන්නේ අකුසල් කියනවා. මොකද මධ්‍යස්ථ වේදනාව වින්දා කියලා හරියන්නේ එතන වැඩෙන්නේ අකුසල්. එතකොට පින්නතුනේ දැන් මධ්‍යස්ථ වේදනා gedara dura ඉන්නකොට අපි හිතමු ඇලීමකුත් නැත්තම් ගැටීමකුත් නැත්තම් ධර්මයක් ඇතර නැත්තම් එතන වැඩෙන්නේ නම් අකුසල. ඒක ප්‍රතිසන්දී විපාක වෙන දෙන්න තරම් ශක්තිමත් නැහැ. නමුත් එහෙම ඉන්න කෙනාත් අප්‍රමාදී පුජ්‍යලෙක් නේ ප්‍රමාදී පුජ්‍යලෙක්. එයාට වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. ඊළඟට සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා ඒවා විඳින්න ගියාම පින්නතුනි කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. මොනවද ඒ තමයි දැන් අටලෝ දහමින් කම්පා නොවී ඉන්නවා කියලා කියන්නේ. මධ්‍යස්ථ විඳීමක්නේ. ලාභ, ලාභය, සායස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක් කියන මේ කාරණා අට ගත්තාම මේක දෙපැත්තටම තියෙන්නේ. කරුණු හතරකට ඇලෙනවා, කරුණු හතරකට ගැටෙනවා. ඒ කියන්නේ සැප ලැබෙනවා නම් අපි ගත්තොත් ලාභ ලැබෙනවා නම් ඇලෙනවා. කීර්තිය ලැබෙනවා නම් ඇලෙනවා. ප්‍රශංසාව ලැබෙනවා නම් ඇලෙනවා. සැප ලැබෙනවා නම් ඇලෙනවා. ගැටෙන්නේ. ඔව්. අලාභ ලැබෙනකොට ගැටෙනවා. අපකීර්තිය ගැටෙනවා. නින්දාව ගැටෙනවා. දුක ගැටෙනවා. එතකොට බලන්න මේ කාරණාවලදී අපි ගැටෙනවා. එතන මධ්‍යස්ථ ඉන්නවා කියලා කියන උපේක්ෂාවනේ අන්න. මේකෙදි කුසල් වැඩෙනවා. ඒ මධ්‍යස්ථයේ මේව ඉතාම වටිනවා. ඊළඟට භාවනාවක් කරලා සමාධියක් ඇති කරගෙන ඒ සමාධිය තුලත් උපේක්ෂාව බදිනේ කරනවා නම් ඇත්තටම කුසල් වැඩෙනවා. අකුසල් පිරිහිලා යනවා. එතකොට පින්නතුනේ මේ වින්දනය තුල ඇත්තටම අපි හොඳට තේරුම් ගන්න ඕනේ බොහෝ සෙයින් කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා සමහර වෙලාවට සමහර වෙලාවට අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා ඉතින් එහෙමනම් අපි හැමෝම මේ කුසලය කියන එකත් තේරුම් ගන්න ඕනේ දැන් කුසලය කියලා කියන්නේ ක්‍රියාව නෙවෙයිනේ ක්‍රියාවට කවදාවත් කුසලය කියලා කියන්න බෑ. දැන් කුසලය කර්මය බවට පත් වෙන්නේ මොකද්ද? ඒතර කුසලය කියලා කියන්නේ ක්‍රියාව නෙවෙයි. දැන් කර්මය බවටපත් වෙන්නේ අපි කුසල අකුසල දෙකම ගත්තොත් කර්ම හැටියට හිතුවොත් හිතුවොත් කර්මය කියලා කියන්නේ චේතනාව නේද? චේතනහම් වික්කවේ කම්මං වදාමි. ඒතර ක්‍රියාව නෙවෙයි පින්නතුනි කුසල් කියලා කියන්නේ. ඒ ක්‍රියාව හා සම්බන්ධ වන චේතනාව තමයි කුසලය හෝ අකුසලය බවටපත් වෙන්නේ. එහෙමනම් කුසලය කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ চৈতසික මුල් වෙලා යම් ක්‍රියාවක්, යම් චේතනාවක් පහළන එක තමයි කුසලය කියලා කියන්නේ. අකුසලය කියලා කියන්නේ ලෝභ, දේශ, මෝහ ආදී ඒ අකුසල මූල මුල් වෙලා යම් කිසි චේතනාවක් පහළ වෙනවා නම් ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් ඒවා අකුසල් බවට පත් වෙනවා. එහෙමනම් පින්වත් හැම දිනාම හොඳට මේ කාරණේ තේරුම් ගන්න ඕනේ. අපි නොයේක් වින්දන සැප දුක් ඔය නොයේක් දේවල් විඳිනවා. ඒ වින්දට අපි අකුසල සිද්ධ කරගන්න නැතුව කුසල් සිද්ධ කරගන්නට අපි දක්ෂ වෙන්න ඕන. මොකද අපේ සිත් තුළ පහළ වෙන චේතනාව තමයි කුසල් බවට පත් වෙන්නේ. එතකොට බලන්න සාමාන්‍ය දෛනික ජීවිතයේදී අපිට ඕනම අරමුණක් කුසල් බවට හරවන්න බැරිද? පුළුවන්. අපිට ඕනම දෙයක් පින්නතුනේ කුසල් බවට හරවන්න පුළුවන්. ඕනම දෙයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන්න රැකියාවක් කරන්න ඕනේ. මම මේ කාරණේ ඇත්තටම පැහැදිලි කරන්නේ බොහෝ දෙනා දුක් වෙනවානේ අපිට කුසල් කරගන්න අවස්ථාවක් නැහැ. අපිට ධනෙ නැහැ. අපිට ඒකට වපසරයක් නැහැ. මේ විදිහට කම්පා වෙනවානේ. නමුත් පින්නතුනි දැන් බලන්න තමන් කරන මොකක් හරි රැකියාව කුසලයකට හරව ගන්න බැයිද? සාමාන්‍යයෙන් සත්ව ඝාතනයක් නෙවෙයි නම් අකුසලයක් සිද්ධ වෙන චේතනා පහළ වෙන රැකියාවක් නෙවෙයි නම් ඕන කෙනෙකුට පින්නතුනි තමන් කරන රස්සාව කුසල් බවට පත් කරගන්න පුළුවන්. ගුරුවරයෙක් නම් අනේ මගේ දරුවන්ට මම මේ කියලා දෙන දේන් යහපතක් වේවා කියන මෛත්‍රිය තිබුණා නම් කුසල්නේ. බාසුන් නැහැ කෙනෙක් ගයක් වඳිනකොට මේ ගඩොලින් ගඩොල එයා හිතනවා නම් අනේ මේ නිවසේ ඉන්න අය මං හදන නිවස තුල සුවෙන් යහ යහතින් විදබේවා යහතින් වාසය කරත්වා කියන චේතනාව තිබුණා නම් යාට සල්ලිත් හම්බ වෙනවා කුසල සිද්ධ වෙනවා. රියදුරු මහත්තයෙකුට බැයිද ඔක් කරන්න පුළුවන්. වාහනය එලවනකොට අනේ මේ වාහනේ ඉන්න අය ආරක්ෂා වේවා කියන මෛත්‍රිය කරන්න පුළුවන්. එතකොට බලන්න ඔය විදිහට මොන රස්සාවද අපිට කුසල් සිද්ධ වෙන්නේ නැති වෙන්න කුසල් සිද්ධ වෙන විදිහට කරන්න බැරි ඕනම රැකියාවක් කරන්න පුළුවන් කුසල් සිද්ධ වෙන විදිහට ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි පින්නතුනි ඒවට හිත යොදන්නේ නැහැ අද බොහෝ දෙනා මේ කුසල් රැස් කරගන්න තියෙන ඒ තමන්ගේ රස්සාව අකුසලයේ පැත්තටම යොමු කරන්නේ ගුරුවරු වෙන්න පුළුවන්, වෛද්‍යවරු වෙන්න පුළුවන්. ඔය කියපු අනිත් අනිත් අය හැම කෙනාම ඒ තමන්ගේ පින් උල්පත් වහගෙන අකුසල් දැස් කරගන්නවා. ඒ නිසා ඔය විඳින වේදනා වගේම කරන ක්‍රියාවලින් අපි හොඳට නුවණ යොදනවා නම් මොන තරම් කුසල් කරගන්න පුළුවන්ද? සමහර දේවල් තියෙනවා පිළිතුරු කුසල් වගේ බැලු බැලමට පේනවා. හැබැයි ඒවා කුසල් නෙවෙයි. දැන් කෙනෙක් සමහර වෙලාවට පේනවා ඉතින් අපිට ආ මෙයා හොඳට කුසල් කරනවා කියලා. නමුත් එතන කෙරෙන්න පින්නතුනි ක්‍රියාවක් පේනවා. හැබැයි චේතනා පහළ වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මෙන්න මේ විදිහට හැම මොහොතකම කුසල් රැස් කරන්නට අපිට එක චෛතසිකයක් හොඳට දියුණු වෙලා තියෙන්න ඕන. ඒ චෛතසිකය තමයි සතිය. සිහිය දියුණු වෙලා තිබුණා නම් කුසල් මවන්න පුළුවන්. ඒ ඉතින් හැම වෙලෙම සිහියෙන් ඉන්නේ. සිහියෙන් යනකොට එනකොට කුසල් ලැබෙන්න තුනේ. සිහියෙන් හුස්ම ගන්නකොට කුසල්. මොකද ඒකේ රාග දේශ නැහැනේ. ඊළඟට සිහියෙන් ඉන්න සෑම මොහොතකම කොච්චර අපට මේ ආයතන හරහා ඒ ගන්න අරමුණු කොච්චර කල්පනාවෙන් අපිට ගන්න පුළුවන්ද? ඇලෙන ගැටෙන දේවල් අපි ගන්නෙ නෑ. එහෙම දෙයක් ආවොත් අර වහම අයින් කරන්න සිහිය තියෙනවා. නැවත නැවත ඒවා හටගන්න නැති වෙන්න සිහිය හොඳට බලවත් කරගන්නවා. භාවනා කරනවා කියලා කියන්නේ සිහිය දියුණු කරනවා කියන එක. ඉතින් එහෙමනම් පින්නතුනි ඔය මොන සැපේ වින්දත් සිහිය තියෙන කෙනා නුවණ තියෙන කෙනා මේ ධර්මඥානය තියෙන කෙනා හැම මොහොතකම කුසල් සිද්ධ කරගන්නවා. ඒ නිසා අපේ පින්නතුල්ලා ලෝකේටම සිත්පත්පතා ඉන්නවා කියලා හිතන්න. ඉතින් කුසලයක් නේ. ඒක සුගතිගාමී වෙන්න ලොකු අවස්ථාවක්. සමහරු පින් කරනවා ගොඩාක් දන් දෙනවා ඊළඟට පින්නතුනි ගොඩාක් සිලුත් ආරක්ෂා කරනවා නමුත් ද්වේෂය බහුලව තියෙනවා ධර්මයේ සඳහන් වෙනවා එහෙම අයට කොච්චර කුසල් කරත් අර ද්වේෂය තමයි අන්තිම මොහොතේ බලපාන්නේ. කුසල් වැඩි කරලා නැහැ. හැබැයි මෛත්‍රිය හොඳට පුරුදු කරලා තියෙනවා. ඒ අයගේ මෛත්‍රී සිතෙහි ආනුභවයෙන් ඒ අය හොඳට සුගතිගාමි වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා පින්නතුනේ මේ චේතනාව පිරිසිදු කරගන්න ඕන. මොකද මේක හිත හදන වැඩපිළිවෙලක්නේ. ඒ නිසා පින්වත් හැමදෙනාටම කුසලය අකුසලයේ තේරුම් අරගෙන විශේෂයෙන්ම සිහිය දියුණු කරගෙන මේ සැනසෙල්ල ලං කරගන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ මහනුවර පන්විල අංක 279 3 ලිපිණේ පදිංචි විශ්‍රාමලත් විදුහල්පති එච්.කේ. ඥානරත්න මහත්මයා ඇතුළු